ආයුෂ බොහෝ වේවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගුරු වදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ අපි අදත් ආරම්භ කරන්නට සූදානමි. සියස රූපවාහිනී මාධ්‍යචාලයේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනෙන් මෙහි පැමිණි අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී අපේ හාමුදුරුවන් වහන්සේ මැදිරිය වෙත ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අපි අදත් රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවන් වහන්සේ විසින් විරචිත ධර්ම විනිශ්චය නම් ග්‍රන්ථය උපයෝගීකට ගනිමින් පාදක කොට ගනිමින් අද දවසේදීත් සාකච්ඡාවට බඳුන් කරන්නට ප්‍රශ්න පිළිබඳව ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට එහි විග්‍රහයන් කරන්නට සූදානමින් ඉන්නේ. අපි හාමුදුරුවනේ අපි පසුගිය සති පුරාවටම සිද්ධාර්ථ චරිතය පිළිබඳව මතුව යම් යම් ගැටලු කාරණා පිළිබඳව අපි කතා බහට ලක් කරා. අදත් ගිය සතියේ නැවතු තැනින් මේ සතියේ ආරම්භ කරන්නට සූදානම්. අපි හැමදෙරුනේ ප්‍රථම ප්‍රශ්නය විදිහට මට යොමු කරන්න තියෙන්නේ දැන් සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා නික්ම යාමේදී සමහර විට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන් සහ මේ පොතේ සඳහන් වෙන විදිහට ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ සඳහන් වෙන විදිහට උන්වහන්සේට තමන්ගේ දරුවන් එහෙම නැතිනම් බිරිඳ අතහැර දමා යෑම කොච්චරක් දුරට සාධාරණද ඒ සිදුවත් කුමාරයාගේ ප්‍රිය බිරිඳට සහ ආදරණීය පුත්‍ර රත්නයට. තරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය වැඩසටහන් කීපයකදීම කතා කළේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේහි අවසානයේට දැක්වෙන කරුණු පිළිබඳව විශේෂයෙන් ධර්මකාරණා වගේම මේ අවසාන කොටසෙහි මතු කරලා දක්වලා තියෙන්නේ බෝසත් චරිතය සම්බන්ධ යම් යම් කාරණා මතු කරමින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවම කරුණක් තමයි අද දවසෙත් සම්නික මහත්මයා මුලින්ම මතු කළේ සිද්ධාර්ථ කුමාරයා Tamanගේ බිරිඳ දරුවා අතහැර යාම තුලින් ඒගොල්ලන්ට යම්කිසි අසාධාරණයක් අයුක්තියක් සිද්ධ වුණාද කියන කාරණා. ඉතින් මේ පිළිබඳව අපි පසුගිය සතියේ යම් ප්‍රමාණයකට කතා කළා මීට සමගාමී ප්‍රශ්නයක් මූලික කොටගෙන ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට විවාහ නොවී යන්න තිබුණා නේද? ඇයිද විවාහ වුනේ කියන කාරණය අපි පසුගිය සතියේ අවසානයේට කතා කළේ. ඒතර මේ සියලුම ගැටලු සමාජයේ විසින් මතු කරන්නේ සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන්ගේ චරිත දිහා බලලා දැන් යම් කිසි කෙනෙක් පැවිද්දට යොමු වෙනවා නම් ඒ තනත්තාට ඒ පැවිදි වීමේ තීරණය ගන්නට සාධාරණ එහෙම නැත්නම් යුක්ති සහගත ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි Taman විවාහ නොවි ගිහි ජීවිතෙන් නික්මිලා පැවිද්දට යොමු. ඒක තමයි අනිත් අයට අපහසුාවක් නොවි ඒ පැවිද්දට යොමු වෙන්න තියෙන එක ක්‍රමයක්. ඉතින් එහෙම කරද්දිත් මව්පියන්ගෙන් අවසර ගත යුතුයි කියන බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මොකද මව්පියන් භාරයේ ඉන්න කෙනෙක් හැටියට. ඊළඟට යම්කිසි කෙනෙක් විවාහ වෙලා පසුව පැවිදි වෙන්නට තීරණය කරනවා නම් ඒ පුරුෂයා තමන්ගේ බිරිඳගෙන් විශේෂයෙන් අනුමැතියක් අරගෙන ඒ අයට අයහපතක් නොවන හැටියට නික්ම යාම තමයි සුදුසු වෙන්නේ. විවාහ වුණු කෙනෙක් පැවිද්දට යොමු වෙනවා නම් ඒ බාරකරුවා හැටියට බිරිඳගේ අවසරය එතනදී අවශ්‍ය වෙනවා. එතකොට මේ බඳු කරුණොත් එක්කලා සංසන්දනය කරලා බලනකොට සිද්ධාර්ථ කුමාරයාගේ චරිතය ඊට වඩා වෙනස් ආකාරයකින් අපිට පේනවා. විවාහ නොවි නික්ම යන්නට තිබුණා වුණාට විවාහ වුණා විවාහ වෙලත් බිරිඳගේ අවසරයක් අරගෙන නෙමෙයි දරුවා ලැබිච්ච දවසේම ඒ සියලු දෙනාටම නොකියාම නික්ම ගිය ආකාරයක් තමයි සමාජයේ කතා බහට ලක් වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරනවා මව්පියන් කඳුළු සලද්දීම උන්වහන්සේ නික්ම ගිය බව. එතකොට ඒක දැනගෙන හරි නොදැනගෙන හරි කවර හෝ පදනමක් මත මව්පියන්ගේ කැමැත්තෙන් තොරව නික්ම ගියා කියන එකයි ඒකේ අර්ථය. එතකොට යසෝදරා දේවියටත් ඒ පිළිබඳව දැනුම් දීලා හෝ නොදී හෝ සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු දවසේම තමයි නික්ම යන්නේ. එතකොට එහෙම වුණාම අර සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් සමග සංසන්දනය කරද්දී අපිට පේනවා එතකොට අර බිරිඳ සහ දරුවා ලොකු අසරණ භාවයකටපත් වෙනව නේද කියලා. ඒ ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා නික්ම යන අවස්ථාව වෙනකොට ඒ යසෝදරා දේවියට සහ රාහුල කුමාරයාට කිසිදු අසරණ බවක් අයහපතක් වෙන්නට ඉඩක් තිබුණේ ඒ අය රජමැදුරක රාජකීය සම්පත් භුක්ති විඳමින් තමයි ජීවත් වුනේ. ඒතර යසෝදරාව කියන්නේ එක පැත්තකින් රාජකුමාරිකාවක් අනිත් පැත්තෙන් ශාක්‍ය කුලයේහි සුද්ධෝදන රජුරුවන්ගේ ලේලිය හැටියට එතනට පැමිණලා එතන රජ ඉසුරු සම්පත් භුක්ති විඳින්මින් හිටියේ. එතකොට රාහුල කුමාරයාටත් ඒ රාජ්‍ය සම්පත් භුක්ති විඳින්නට අවස්ථාව සැලසෙනවා විනා කුඩා අවදියේ පියා අහිමි වුණා කියලා එතන අමතර අයහපතක් ඔහුට සිද්ධ වෙන්නට ඉඩක් තිබුණේ නැහැ. ඉතින් බිරිඳ හැටියට යම්කිසි චිත්ත පීඩාවක් එතන ඇති වෙන්නට පුළුවන් තමන්ගේ සැමියා නික්ම යාම සම්බන්ධව. නමුත් අපි පසුගිය දිනේත් කතා කළා ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ රිදවන්නට හෝ පලිගන්නට හෝ කියන පදනමේ නෙමෙයි දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් ආදරයෙන් සෙනෙහසින් පැවතුණා බෝසතාණන් වහන්සේ සියලු සත්වයින්ගේ යහපත වෙනුවෙන් මහා කරුණාවෙන් නික්ම යනවා එතකොට මේ කරුණාව Tamanගේ බිරිඳට සහ දරුවාට දෙදෙනාටත් අදාළයි. මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් ඒ දෙදෙනාටත් ඒ යහපත සිද්ධ වෙනවා. ලෝකයේ අනිත් අයට පමණක් නෙවෙයි. නැත්තම් වෙනත් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ලෝකයේ අනිත් අය පිළිබඳ මහා කරුණාවෙන් කටයුතු කරනකොට තමන්ගේ බිරිඳට තමන්ගේ දරුවට කරුණාව නැද්ද කියලා. එතකොට බුදු කෙනෙකුගේ කරුණාව, බෝසත්වරයෙකුගේ කරුණාව කියලා කියන්නේ අපට හිතන හැටියට නිකන් මේ ඔළුව අත ගාලා නලවලා නිකන් මේ ආදර බස් කියලා එහෙම කෙනෙකුව සතප්පන ක්‍රමයක් විතරක් නෙමෙයි. කරුණාව කියන වචනේ තේරුම තමයි අන් අයගේ දුක දැකලා ඒ දුකින් මුදවන්නට උත්සාහවත් වෙන ගතිය. දැන් වර්තමාන සමාජයේ ගොඩක් වෙලාවට තියෙන්නේ නිදුක් වේවා කියලා ප්‍රාර්ථනාවක්නේ. නිදුක් වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාව. එතකොට බුදුවරුන්ගේ මහබෝසත්වරුන්ගේ තියෙන්නේ එහෙම ප්‍රාර්ථනාවක් නෙමේ අනිත් අය නිදුක් බවට පත් කරන්න තමන් කැප වෙනවා. අනිත් අය සුවපත් කරන්න තමන්ගේ ජීවිතය උනත් කැප කරනවා. එතකොට අන්නේ ක්‍රියාකාරී ගතිය තමයි බෝසත්වරුන්ගේ බුදුවරුන්ගේ ජීවිතවල ප්‍රකට වෙන්නේ. එහෙම නිකන් අනිත් අය සුවපත් වේවා නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්න ගතියක් නෙමෙයි. එතකොට ඇත්තටම විය යුත්තේ ඒක තමයි අනිත් අයගේ දුක දුරු කරන්නට මා තුළ කොතෙක් උනන්දුවක් ඇති වෙනවද අනිත් කෙනා සුවපත් කරන්න කොතෙක් උනන්දුවක් ඇති වෙනවද ඒක තමයි හැබැයි කරුණා මෛත්‍රී චේතනාව කියලා හඳුන්වන්නේ එතකොට බෝසතාණන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ තුල ඇතිවෙනේ මහා කරුණාව අපි කල්පනා කරන විදිහට තව කෙනෙක්ව අර නලවන විදිහේ එකක් නෙමෙයි ඒ තනත්තා දුකින් මුදවන්නට ක්‍රියාත්මක වෙද්දී මුල් අවස්ථාවේදී තරමක් වෙහෙසට පීඩාවටපත් වෙන්නත් පුළුවන්. එතකොට යම් වෙහෙසක් පීඩාවක් ඇති වුණත් එතනදී වැඩි යහපතක් වෙනවා නම් බෝසත්වරයෙක් බුදුවරයෙක් ඒ යහපත සඳහා ක්‍රියාත්මක වෙන උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් වෛද්‍යවරයෙක් රෝගියෙකුට ප්‍රතිකාර කරන කෙනෙක් අපි හිතමු තුවාලයක් හැදිලා ඇවිත් ඉන්නවා. දැන් මේ තුවාලේ රිදෙනවා, වේදනාව අධිකයි. දැන් මේක අත තියන්නවත් දෙන්නේ නැහැ. එතකොට අනිත් අය කල්පනා කරන්නේ ඔහුට රිදේවි කියලා මේක පුළුවන් තරම් පරිස්සම් කරන්න. හැබැයි වෛද්‍යවරයා කරන්නේ ඒක පරිස්සම් කරලා රෝගියා නලවන එක නෙමෙයි රෝගියා කෑ ගහද්දි හරි හඬා වැළපෙද්දි හරි අර තුවාලේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඒකේ තියෙන විස බීජ ඉවත් කරලා ඒකට ඖෂධ ප්‍රතිකාර කරන එකයි කරන්නේ. එතකොට එතනදී වෛද්‍යවරයාට ඕන වුණොත් එහෙම අර රෝගියා අනේද පීඩා වෙයිද දන්නේ රිදෙයිද දන්නේ කෑ ගහයිද දන්නේ අඬයිද දන්නේ කියලා හිතන්න ගියොත් එහෙම අර ලෙඩා සුවපත් කරන්න හම්බ වෙන්නේ නැහැ වෛද්‍යවරයාට. එතකොට රෝගයේ පීඩාව රෝගියා ළඟ තියෙන්න ඇරලා වෛද්‍යවරයා තමන්ගේ කාර්යභාරය කැප වෙලා කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි රෝගියා නිරෝගී වෙන්නේ. ඒතර පස්සේ කාලෙක ඒ වෙලාවට කෑ ගැහුවා වුණත් පස්සේ වෛද්‍යවරයාට කෘතඥ වෙනවා තමන්ගේ රෝගය සුව කිරීම සම්බන්ධ. දැන් අපිට වර්තමානයේ ඒ බඳු අත්දැකීම් තියෙනවනේ දැන් ඔය අර කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් ඉන්නේ ඔය අනුරාධපුර පැත්තේ. එතකොට මේ එතුමා ගැන කියන්නේත් වැල්ඩින් වෙද මහත්තයා කියලානේ. එතකොට ඒ කැඩුම් යම්කිසි අස්ති බිඳීමකින් එතුමා මුණ ගැහෙන්න ගියාම ඒ අස්ති මොලොක් කරලා එහෙම නැත්නම් ඒ අස්ති වල විකෘතිය වෙනස් කරලා ප්‍රකෘතිමත් කරන්න අවශ්‍ය බෙහෙත් ගැල්වුවාම අධික වේදනාකාරී. එතකොට මේ වේදනාව දරා බැරුව සමහරු දඟලන නිසා, කෑ නිසා ඒ අය සමහර වෙලාවට ඒ ඇඳට තියලා ගැට ගන්න බව තමයි කියන්නේ. අපි දැකලා නැහැ. නමුත් ඒ ගිය අය කියනවා. එතකොට අර වේදනාව දරා ගන්න බැරුව සමහරට අසභ්‍ය වචනෙන් අර රෝගියා බනිනව වෛද්‍යවරයාට. කෑ ගහනවා. ඒක දරා ගන්න බැරුව. හැබැයි ඊට පස්සේ බොහොම පැය කීපයක් යනකොට ඔහුටම ඒකේ යහපත සුවය දැනෙන්න ගන්නවා. එතකොට ඒ රෝගියා අවසානයේ අර වෛද්‍යවරයාට කොතඥ වෙලා තමයි ආපහු එන්නේ. ડોක්ටර් කලබල වෙලා නැහැ. <laughs> වෛද්‍යවරයාට කලබල වෙලා නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි බුදුවරුන්ගේ බෝසත්වරුන්ගේ මහා කරුණාව කියලා කියන්නේ අර වෛද්‍යවරයෙක් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා වගේ ඒ මොහොතේ తాවකාලිකව ඒතනත්තා නලවලා සතුටින් තියනවා කියන කතාවට එහා ගියපු ඒතනත්තා දීර්ඝ කාලිනව විඳින දුක් පීඩාවෙන් මුදවා ගන්නට ක්‍රියා කිරීම තමයි බෝසත්වරුන්ගේ සහ සම්මා සම්බුදුරුන්ගේ මහා කරුණාවේ ස්වરૂපය ඉතින් ඒබඳු කාරුණික හදවතකින් තමයි යසෝදරාව සහ රාහුල කුමාරයා අතහර දාලා නික්ම යන්නේ. ඒ වෙලාවේ ඒ අයට යම් කිසි ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් අනන්ත සසරේ අත්විඳින්නට ලැබෙන ඒ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයන්, අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයන්, ඒ වගේම කැමති දේ නොලැබීමේ දුක්ඛයන්, ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක මේ සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් ඒ අය මුදවන්නට අවශ්‍ය මාර්ගයයි එතනදී විවෘත කරන්නේ. ඒ නිසා කවරාකාරයෙන්වත් අනිත් අතට අනිත් පැත්තෙන් කල්පනා කළාම අපි අර පසුගිය සතියේ කතා කළා වගේ යසෝදරා දේවිය ප්‍රාර්ථනා ඇති කරගෙන එන්නෙම බෝසතාණන් වහන්සේගේ ඒ බුද්ධත්වයේ සඳහා සහාය වෙන්නට විනා බාධා කරන්නට නෙමෙයි. ඒ වගේම බෝසත්වරයාත් යසෝදරාව පුහුණු කරන්නේ භවෙන් භවයට එන ඕනෑම දෙයක් දරා ගන්නට ඒ කියන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවී සිටින්න. ඉතින් එතනනේ කෙලස් නැසීම කියලා කියන්නේ. ඉතින් ලෝක ධර්මතාවයන් හැමෝයේ Taman දුබල වෙලා කම්පා වෙනවා නම් එතනත්තාට කෙලස් දුරු කරලා විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර බෝසත්වරයා තමන්ගේ දරුවාට ඒ වගේම තමන්ගේ බිරිඳට සහාය වෙනවා එතනට මනස පුහුණු කරන්න ඊළඟට බිරිඳ සහ දරුවන් පියාණන්ට තමන්ගේ ස්වාමියාට සහාය වෙනවා එතනට මනස පුහුණු කරන්න. දැන් රාහුල කුමාරයා කියන්නේත් එහෙම ප්‍රාර්ථනා ඇති කරගෙන ආපු කෙනෙක්. ජාලිය හැටියට වෙසන්තර ජාතකයේ අපිට හමු වෙන්නේ ඒ චරිතයමනේ. එතකොට ජාලිය කුමාරයා හැටියට ඉපදිලා එතකොට එතන ක්‍රිෂ්ණ ජනාවක් ඉන්නවා. ක්‍රිෂ්ණ ජනා කියලා කියන්නේ පසු කාලීනව උත්පල වර්ණ තෙරණිය හැටියට ජනිත වෙන්නේ. එතකොට මේ දෙදෙනා ඒ භවය තුල එතනට එන්නේ සාංශාරික ප්‍රාර්ථනා අනුව බෝසතාණන් වහන්සේගේ බුද්ධකාරක ධර්ම ප්‍රගුණ කරගන්නට අපි දරුවන් හැටියට එතන ඉපදිලා සහාය වෙනවා කියන ප්‍රාර්ථනාවක් එක්ක. ඒ නිසා එතන දරුවන් දන් දුන්න අය ඒගොල්ලන්ට තලතලා ගෙනිච්ච නේද? එතකොට තාත්තා කෙනෙක් කොහොමද ඒක දරාගෙන ඉන්නේ? මේ දරුවා ඉපදිච්ච ගමන් දාලා යනවා නම් ඒක අසත්පුරුෂකමක් නේද කියලා ඒ ලෝකයේ අන් අය දිහා බලන විදිහෙන් මේ කාරණා දිහා අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපි හඳුරන්නේ මෑණියන්ගේ කලෝරිය කිරීම ඊට පස්සේ කිහිකේ අතහැර යාම, පවුලේ ඥාතීන් සියලු දෙනා අතහැර යාම මේ හැම දෙයක්ගෙම සිදුහත් කුමාරය ප්‍රගුණ කරලා තියෙන කෙලස් නැසීමේ මාර්ගය. මාර්ගය වගේම ඒ අයටත් ඒ තමන් ඇසුරු නිසුරු කරන තමන්ගේ ඥාති හිත මිත්‍රාදී මව්පිය අමුදරු සියලු දෙනාටම කෙලස් දුරු කරන්නට මගක් තමයි ඒ තුලින් විවෘත කරන්නේ. තමන් වහන්සේ මග සොයාගෙන අන් අයට කියා දෙන්න. එතකොට ඒ නිසා තමයි බුද්ධෝහං බෝධිස්සාමි මම අවබෝධ කරගෙන අනිත් අයට අවබෝධ කරවනවා. මුත්තෝහං මෝචේ පරේ මම සසරින් මිදිලා අනිත් අය මුදවනවා. තින්නෝහං තාරයිස්සය මම සසර සාගරේ තරණය කරලා අනිත් අය එතර කරනවා. ඇයි ඒ? සංසාරෝගා මහබය මේ සසර ඕඝය මහත් බිය බියජනකයි මේ සසර නැමැති ඕඝයට ඕඝය කියන්නේ සැඩපහරනේ මේ සැඩපහරට අසූනන් පස්සේ සත්වෝ ඉමක් කොනක් කෙලවරක් නැතුව අසංඛ්‍ය ගණන් කල්පවල මේ සසරේ දුක් විඳින්මින් සැරිසරනවා මේ මහත් භයානක සංසාර ඕඝයෙන් මේ සත්වයින් ඈතර කරනවා මම ඈතර වෙලා මම ඈතර වෙන මග හඳුනගෙන අන් සියලු දෙනා ඈතර කරනවා කියන මේ මහා කරුණාව තුළින් තමයි මේ කටයුතු බෝසත් කරේ කරන්නේ. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ තව ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා මේ ග්‍රන්ථයත් ආශ්‍රිත කොටගෙනම සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා ගිහිල්ලා අර නේරංජන ගංගමත්තර ගිහිල්ලා මේ ඇයි හිස බූ ගන්න හිතුනේ සහ මේ බුදු වෙන්න පැවිදි වෙන්න හිස බූ ගා යුතුයමද ඔව් ඇත්තටම බුදු බව සඳහා කෙස් කැපිය යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි පසු කාලීනව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට හිස කෙස් කැපීම පිළිබඳව විනය ප්‍රඥප්ති පනවලා තියෙනවා. ඒ නිසා පැවිද්දෙක් හැටියට මේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා නම් කෙස් කැපීම අනිවාර්ය කාරණයක්. එතකොට ඒ කෙස් කැපීම කියලා කියන්නේ දැන් අද අපි මේ කෙස් කපලා තියෙන විදිහට සම්පූර්ණයෙන්ම හිස බූගානවා කියන එකම නෙමෙයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒ කාලේ තිබිලා තියෙන්නේ හිස මුඩු කරනවා. එතන මුඩු කරනවා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවහම පේනවා ඒ කාලේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කෙස් වවලා තියෙනවා. එහෙමයි. කාන්තාව පමණක් නෙවෙයි පුරුෂයොත් කෙස් වවලා තියෙනවා. කෙස් වවලා ඒ කෙස් ටික හිස මත හෝ හිසේ පැත්තකින් හෝ අපි අද කාලේ කියන හැටියට කොණ්ඩේ බඳිනවා කියලා කියන්නේ. ඒ විදිහට කොණ්ඩේ බැඳලා හෝ එහෙම නැත්නම් ලිහා දාලා හෝ දීර්ඝ කෙස් වැටියක් ඇතිව තමයි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම පැවතිලා තියෙන්නේ. එතකොට පැවිද්දට යොමු වෙද්දී දැන් තාපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙන අවස්ථාවල එහෙම කෙස් කැපුවයි කියලා නියමයක් නැහැ. හැබැයි සම්බුද්ධත්වයේ සඳහා නික්ම ගිහිල්ලා පැවිදි වෙන හැම බෝසත්වරයෙක්ම කෙස් කැපීම කියන එක අනිවාර්යෙන් සිදු කළ බව තමයි බෝසත්වරු පිළිබඳව ප්‍රවෘත්තිවලදී සඳහන් වෙන්නේ. ඒ වගේම මේ කෙස් කැපීමේ අර්ථය ගැන බැලුවෙන් පස්සේ අපට කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එකක් තමයි බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය දෙවිවරු අරගෙන වන්දනාමාන කරන පූජා වස්තුවක් හැටියට පූජා කරන්නට කටයුතු එතකොට දෙව් බඹුන්ට පූජනීය වස්තුවක් අත්පත් වෙනවා ඒ තුලින්. අනිත් පැත්තෙන් ගත්තහම බෝසතාණන් වහන්සේට අර කෙස්වැටිය නඩත්තු කිරීමේ පැවැත්වීමේ පිරිසිදු කිරීමේ එය පීරා එහි ගැට ඉවත් කිරීමේ මේ විදිහේ සම්බාධ සියල්ලකගෙන්ම උන්වහන්සේ නිදහස්. අනිත් පැත්තෙන් අලංකාරය අඩු වෙනවා. ඒ පිළිබඳව තමන් වහන්සේට තියෙන ප්‍රශ්නා මූලික හැඟීම් දුරු වෙනවා. ඒ වගේම තමන් ගිහියෙක් නෙමෙයි කියන ආකල්පය ඇති කරගන්නට ඒ තුලින් පසුබිම හැදෙනවා. දැන් පැවිද්දා සම්බන්ධව කියන්නේ අඤ්ඤෝමේ ආකප්පෝ ගිහියාට වඩා වෙනස් ආකල්ප සම්පත්තියකින් යුක්ත කෙනෙක් තමයි පැවිදි කියලා. එතකොට මේ පැවිදි ජීවිතයටපත් වෙනකොට තමන් ගිහි ජීවිතෙන් නික්මුණා කියන බව හේතු ගන්න ගන්න තමන්ගේ මනස එතනට සකස් කරගන්නට උපාය මාර්ගයක් හැටියටත් කෙස් ටික ඉවත් කිරීම සහ ගිහි ඇඳුම් ඉවත් කරලා ශ්‍රමණ සාරුප්‍ය වූ වස්ත්‍රයක් ඇඟලා ගන්නවා. එහෙම නැත්නම් දැන් ගිහි ඇඳුම් සහිතව කෙනෙකුට ඕන නම් රහත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අර පොසොල් රජුරුවන්ගේ එක අමාත්‍යවරයෙක් හිටියා සන්තති කියන අමාත්‍යවරයා. ඒ අමාත්‍යර ප්‍රාදේශීය ප්‍රාන්ත රාජ්‍යයක ඇතිවෙච්ච ගැටුමක් යුද්ධයක් निराකරණය කරලා ඒක සමනය කරපු සතුට නිසා කොසල් රජුරුව හත් දවසක් ඔහුට රජ සැපහා සමාන යස ඉසුරු විඳින්න අවස්ථාව සලස්වනවා. එතකොට ਸਰවාභරණයෙන් සරසිලා ඔටුනු පැලඳගෙන ඒ යස ඉසුරු සම්පත් විඳින අතරේ ඔහු අරහත්ත්වයටපත් වෙනවා. ඒ එහෙම්පත් වෙන්නේ ඒ දින හතක් මුළුල්ලේම Taman සතුටු කරන්නට බොහොම ප්‍රියශීලී කාන්තාව නාටිකාංගනාව සම්බන්ධ කරගන්නවා. ඉතින් එක තාමත්ම ප්‍රියමනාප තරුණ කාන්තාවක් අර නටමින් ඉන්නකොට එහෙම මැරිලා වැටෙනවා. ඉතින් මේක සම්පති අමාත්‍යයට බොහොම චිත්ත පීඩාවක් ඇති කරන කාරණයක් වෙනවා. ඒ මලකඳත් ඔසවගෙන යනවා බුදුරජාණන් වහන්සේ ළඟ. ඉතින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ අනිත්‍ය බව, අසාර බව පැහැදිලි කරමින් දහම් දේශනකොට සම්පති අමාත්‍ය ඒ දහම අහලා අරහත්ත්වයටපත් වෙනවා. ඒතර අරහත්ත්වයටපත් වෙන්නේ සර්වාභරණයෙන් සරසිලා ඔටුනු පැලඳගෙන අර රාජ ලීලාවෙන් ගිහිවත් දරාගෙන එහෙමනම් ගිහිවත් පැලඳගෙන සිටීම හෝ කෙස් දිගට තියනවද කොටට තියනවද කියන එක අරහත්ත්වයට බුද්ධත්වයට බාධාක කාරණා නෙමෙයි. නමුත් දැන් යම්කිසි පුද්ගලයෙක්ව හඳුනා ගන්නට අපි ආයතනයක නිල ඇඳුමක් තීරණය කරන්නේ. එහෙමයි. කොන්නේ මෙන්න මෙහෙම කපලා තියෙන්න ඕන. මේ විදිහට ඇඳුම අඳින්න ඕන. ඒතර ඒකෙන් තමයි මේ පුද්ගලයා ලෝකයා විසින් හඳුනාගන්නේ මේ අසවල් ආයතනයේ වැඩ කරන කෙනෙක්. අසවල් නිලය දරන කෙනෙක් එතකොට ඔහුට ඒක අවශ්‍ය නැති වුණාට ඒ පුද්ගලයා හඳුනා ගන්න ලෝකයට ඒක වැදගත් වෙනවා. ඒකත් එක්තරා කාරණයක් තමයි පැවිදි වෙනකොට ඇඳුම වෙනස් කිරීම, කෙස් ටික කැපීම. ඉතින් මේ සම්බන්ධව තවත් බොහොම වැදගත් කාරණා නායක හමුදුරෝ මෙහිදී පැහැදිලි කරනවා. ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ 94 වෙනි ප්‍රශ්නයේ හැටියට මේ කාරණය පැහැදිලි කරනවා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පැවිදි වීමේදී හිසකෙස් කැපුවේ කුමටද? හිසකෙස් තිබියදී බුදු විය නොහැකිද කියන කාරණය. ඇතැම් පැවිද්දෝ හිසකේ නොකපති. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබූ සුමේද තාපසයෝ හිසකේ නොකැපූ පැවිදි කෙනෙකි. එබැවින් මෙයද ඇසිය යුතු පැනයකි. මේ පැනය තථාගතයන් වහන්සේගෙන් කිසිවෙකු අසා නැති බැවින් උන්වහන්සේ විසින් විසඳා නැත. අටුවාචාරින් වහන්සේලාත් මේ පැනේ මතුකොට මේට පිළිතුරු දුන්නේ නැත. එබැවින් මේ විසඳන්නට සිදු වී ඇත්තේ පොතපතෙහි එන අන් කරුණු අනුවය. හිසකේ නොකපා පැවිදි වූ පස්චිම භවික මහා බෝසත්වරයෙකු ගැන කිසි තැනක සඳහන් වී නැත. ගිහිව සිටියදීම සකල ක්ලේශයන් නසා සන්තති මහා යමති ආදී ඇතැම් පින්වතුන් රහත් වූ බවත් බොහෝ දෙනෙකුන් පසේ බුදු වූ බවත් පොතපතෙහි සඳහන් වී ඇත්තේ. ඒ අනුව සලකන කල හිසකෙස් ලෞතර බුදු වීමට බාධාවකයි නොකිය හැකිය. විපස්සී ආදී බෝධිසත්වයන් වහන්සේලාද හිසකෙස් කපාම පැවිදි වූ බව මහා ප්‍රදාන සූත්‍රයේහි වදාරා තිබේ. ඒ අනුව සලකන කල්හි හිසකේ කපා පැවිදි වීමත් බෝසතුන්ගේ ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. භික්ෂූන්ටද හිසරැවුල් සම්බන්ධයෙන් ශිකපද ගණනක් පනවා තිබීමෙන් සලකන්නට තිබෙන්නේ සියලුම බුදුරයන්ගේ සසුන්වල හිසකේ හා රැවුල කැපීම චාරිත්‍රයක් ලෙසය. එසේ හිසකේ රැවුල් කැපීම කෙරෙන්නේ ඒවා තබා ගැනීමෙහි බොහෝ ආදීනව ඇති නිසා ඒවායින් නිදීමට. නාගසේන මහරහතන් වහන්සේ ලදරු කාලයේදී නිවසට පැමිණි රෝහණ තෙරුන් වහන්සේගෙන් ඔබගේ හිසකේ නැත්තේ කුමන කරුණකින්දයි ඇසීය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ ඔහුට මෙසේ වදාළහ. දරුව මේ පලිබෝධ සොලොස දැක කෙස් රැවුල් බැහැර කොට පැවිදි වූයෙමි. කවර සොලොසක්ද යත් ලස්සන වීමේ පලිබෝධය, සැරසීමේ පලිබෝධය, තෙල් ගෑමේ පලිබෝධය, සේදීමේ පලිබෝධය, මල් සැපීමේ පලිබෝධය, සුවඳ සැපීමේ පලිබෝධය, සුවඳ කැවීමේ පලිබෝධය, අරලු සෙවීමේ පලිබෝධය, නෙල්ලි සෙවීමේ පලිබෝධය, පාට කිරීමේ පලිබෝධය, බැඳීමේ පලිබෝධය, පීරීමේ පලිබෝධය, සරසන්නවුන් සෙවීමේ පලිබෝධය, අවුල් හැරීමේ පලිබෝධය, උකුණන්ගේ පලිබෝධය, කෙස් ගැලවුණු කල්හි ශෝක කෙරෙත්, වෙහෙසෙත්, හඬත්, පපුවට ගසමින් හඬත්, මුලාවට පැමිණෙත්. එතකොට මේ කියන ප්‍රශ්න නිසා තමයි කෙස් ටික අයින් කරන්න කියලා. ඒකත් කරදරයක් එතකොට ඒ කාලේ. ඒ කියන්නේ කෙස් ටික කෙස් ටික තිබීම මේ විමුක්තිය සොයා යන කෙනෙකුට අමතර සම්බාධකයක් පමණයි. එතකොට දැන් ඒ කෙස් ටික හොඳට ලස්සනට තිබීම ගිහියාට අලංකාරයේ පිණිස, විචිත්‍ර බව පිණිස, චිත්තාකර්ෂණයේ පිණිස තමන්ගේ ප්‍රතිරූපය, තමන්ගේ හැඩය සකස් කරගන්න මේ බොහෝ දෙයට උදව් වෙන්න පුළුවන් කෙස් රැව. එතකොට නමුත් පැවිද්දා කියලා කියන්නේ ගිහි සංකල්ප වලින් ඈත් වෙච්ච කෙනෙක්. එතකොට පැවිද්දාට අර ගිහියා විසින් නඩත්තු කරන පවත්වන දේවල් ටික අමතර සම්බාධයක් පමණයි. ඉතින් මේකේ හොඳ කාරණා කියනවා දැන් කෙස්රවල් බහැරකොට පැවිදුනේ කරුණු 16ක් ගැන දැකලා. ලස්සන වීමේ පලිබෝධය. එතකොට ගිහියාට ලස්සන වීම පලිබෝධයක් නෙමෙයි ගිහියාට ලස්සන වීම ආභරණයක්. හැබැයි පැවිද්දාට ඒ ලස්සන බව තවත් එක පලිබෝධය. දැන් මෑත කාලේ ගත්තහම විද්‍යාලංකාර මහපිරිවෙනේ හිටපු යක්කඩුවේ ප්‍රඥාරාම නායක හාමුදුරුවෝ උන්වහන්සේ රූපයෙන් බොහොම ලස්සන කෙනෙක්. එතකොට තරුණ වයසේ උන්වහන්සේ පිරිත් දේශනාවකට ගිය අතරේ තරුණ කාන්තාවක් නිතර උන්වහන්සේ දිහා බලමින් උන්වහන්සේගේ සිත ඇදගන්නට එක එක විදිහට දේවල් කරලා තියෙනවා. ඉතින් එතනදී උන්වහන්සේ තීරණය කරලා තියෙනවා දැන් ඒ වෙනකොට උන්වහන්සේ මේ අපි වගේ හොඳට සම්පූර්ණයෙන්ම කෙස් රැවුල් කපලා ඉඳලා තියෙනවා. එතකොට දැන් සමහර කෙනෙකුට කෙස් තිබීම අලංකාරයක් වෙනවා වගේම සමහර කෙනෙකුට කෙස් කපලා ඉඳීම චිත්තාකර්ෂණීය බවක් වෙන්න පුළුවන්. දැන් වර්තමානයේ අපිට පේනෝනේ ඇතන් ගිහි අය සම්පූර්ණයෙන්ම හිස කෙස් සහ රැවුල කපලා ඉන්නවා. සමහරු කෙස් කපලා රැවුල විතරක් තියාගෙන ඉන්නවා. සමහරු හිස කෙස් සහ රැවුල දෙකම කපනවා. එතකොට ඒකත් අද ශරීරය අලංකාර කිරීමේ එක්තරා මෝස්තරයක් හැටියටත් අද කාලේ පාවිච්චි කරනවා. ඉතින් දැන් මේ කාන්තාවන්ගේ සිත් ඇද ගැනීම කියන එක ඒක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කෙස් තියෙන නිසා තමයි ඒ ඇලුනේ බැඳුනේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර කෙනෙක් කෙස් නැතිකම නිසා ඇලෙන්න බැඳෙන්නත් පුළුවන්. ඉතින් දැන් යක්කඩුවේ නායක හාමුදුරන්ට එහෙම අවස්ථාවක් තමයි හමු වෙන්නේ. හමු වුණාට පස්සේ උන්වහන්සේ එතනින් පස්සේ තීරණය කරනවා මීට පස්සේ මම සම්පූර්ණයෙන්ම මේ විදිහට හිස රැවුල් බූ ගන්නෙ නැහැ තරමක් වැවෙන්න ඉඩ හරිනවා. එතකොට අර බාගෙට කෙස් වැවුනහම නිකන් අමුතු අවලස්සන ගතියක් තමයි තියෙන්නේ. එතකොට කෙස් සම්පූර්ණ වවලා පීරලා තියෙනවා නම් ඒක එක විදිහක්. සම්පූර්ණයෙන් කෙස් රැවුල් කපලා තියෙනකොට ඒක තවත් විදිහේ ප්‍රභාවක් ඇති කරන්න පුළුවන්. ඒ අතරමැද අවස්ථාවක හිසකෙස් කපලා තියෙනකොට ඒක තරම් නිකන් ප්‍රසන්න තත්වයක් නෙමෙයි. ඇත්තටම අතීත කාලේ හිස මුඩු කරනවා කියලා කරලා තියෙන්නේ අන්න එහෙම අර දිග කෙස් ටික කපා දැමීම. දැන් ඒ සම්බන්ධව භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන විනය ප්‍රඥප්ති බැලුවහම පේනවා දෑඟුලකට නොඇඩි. ඒ කියන්නේ අඟල් දෙකකට වඩා කෙස් වැවෙන්න ඉඩ හරින්න බෑ. ඒකෙන් අනිත් පැත්තෙන් කියවෙන්නේ මොකද්ද? අඟල් දෙකක් දක්වා භික්ෂුවකට කෙස් වවන්න පුළුවන්. අඟල් දෙකක් දක්වත් වවන්න පුළුවන්. හැබැයි අද කාලේ හාමුදුරනමක් අඟල් දෙකක් දක්වා කෙස් වවාගෙන හිටියොත් එහෙම ඒක ප්‍රශ්නකාරී දෙයක් වෙන්න පුළුවන්. අඟල් දෙකක් නෙමෙයි දැන් අඟල් භාගයක් අඟලක් විතර කෙස් ටික වවාගෙන හිටියා වුණත් ওই විශ්වවිද්‍යාලය යන හාමුදුරුවෝ එහෙම ඒකට ඉතින් මහජනයා දොස් කියනවා. ඒ ඉතින් ඒ පැත්තටපත් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ පැවිද්දෙක් කියන කෙනාගේ ප්‍රතිරූපය මෙන්න මෙහෙම විය යුතුයි කියලා සංකල්පයක් දීර්ඝ කාලයක් ගොඩ නැගිලා තියෙනවා. ඒකත් එක්කලා තමයි අපේ රටේ සංස්කෘතිය නිර්මාණය වෙලා. දැන් ඒ සම්බන්ධව කතා කරන උඩින් තව ගොඩාක් જાති අපිට ගන්න පුළුවන්. දැන් ප්‍රිය පැදවීම භික්ෂුවකට උචිතද නැද්ද කියලා බැලුවෙන් පස්සේ විදේශ රටවල ඉන්න භික්ෂුන් වහන්සේලා ප්‍රිය පදවාගෙන යනවා. හැබැයි ලංකාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රිය පැදවීම නොකළ යුතුයි. ඒක නොකළ යුතු බවට ත්‍රිනිකායක භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරලා තියෙනවා. ඒකට හේතුව තමයි විදේශ රටකට ගිය භික්ෂූන් වහන්සේ නමකට Taman වෙනුවෙන් අප උපස්ථාන කරන්න රියපදවාගෙන යන්නට කෙනෙක් තියාගන්නවා කියන එක පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා දායකයෝ රියපදවාගෙන එනවා සැතපුම් 100 ගාණක් සමහරට හාමුදුරුවෝ වැඩමවගෙන යන්න එන්න වෙනවා. ලංකාවේ එහෙම නෙමෙයි පන්සල අවටම ඉන්න දායකකාරකාදීන් ඒ ස්වාමින් වහන්සේලාට වාහනයක් එවනව ගමන බිමනක් වඩින්න. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා රියදුරෙක් ඒ සඳහා යොදාගෙන පවත්වා ගන්න. එක්ක උන්වහන්සේලා විසින්ම ඒ අයට පඩිනඩි ගෙවනවා. එහෙම නැත්නම් දායකකාරකාදීන් විසින් ගෙවනවා. කෙසේ හෝ ඒ தත්ත්වයෙන් පවත්වාගෙන යනවා. ලංකාවේ ඉන්න පැවිද්දෙක් රියපදවාගෙන යාම අනුචිත දෙයක් කියලා සමාජ ආකල්පයක් ගොඩනැගිලා ඉතින් දැන් මහජනයා මොනවා හිතුවත් අපිට මොකද ඒක විනයට බාධාවක් නැත්තම් කියලා අපිට දේවල් කරන්න බෑ. ඇයිද? බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති පැනවීමේදී දේශනා කරන්නේ නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම. එතකොට අපි කරන ක්‍රියාව නොපැහැදුනවුන් තවත් කලකිරෙන්න හේතු වෙනවා නම් පැහැදිච්ච අයත් නොපහදින්න හේතු වෙනවා නම් ඒ ක්‍රියාව භික්ෂුවකට උචිත නැහැ. ඉතින් එහෙමනම් පැවිද්දෙක් හැටියට අපට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කරලා තියෙන විනය ප්‍රඥප්තියට අනුගත වෙන්නත් සිද්ධ වෙනවා. ඊට අමතරව වර්තමානයේ අපි ජීවත් වෙන රටේ සංස්කෘතිය අනුව මහජන ආකල්පය අනුව අපට සමහර දේවල් උස් පහත් කරගන්නට සිද්ධ වෙනවා. එහෙමයි. එතකොට මූලික විනය ප්‍රඥප්තියට එකඟ වෙන්නත් ඕන ඊට අමතර සමහර විට ප්‍රඥප්තිය අපිට පනවාගෙන කටයුතු කරන්න සිද්ධ නැහැ. නිසා බුද්ධ ප්‍රඥප්තිය අනුව බැලුවෙන් පස්සේ හිස බූ ගන්නටම අවශ්‍ය නැහැ. හිසකෙස් කැපීමයි අවශ්‍ය නැහැ. කියන්නේ මුඩු කිරීම. මුඩු කිරීම කියලා කියන්නේ අඟල් දෙකකට වඩා දිග අඩු වෙන හැටියට කෙස් ටික කපලා දැම්ම. ඒක සාමාන්‍යයෙන් අතින් අල්ලලා කතරකින් කපන්නත් පුළුවන්. හැබැයි ඒක විනයට එකඟ වුණාට ඒකෙන් අර විදිහේ අර සම්බාධක ටික අඩු කරගන්න පුළුවන් වුණාට වර්තමානයේ අපේ ලංකාවේ දැනට තියෙන සංස්කෘතිකමය පදනම සහ මහජන ආකල්පයත් එක්කලා ඒකේ තරම් ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා මේ ස්වරූපයෙන් අපට කෙස් ට්‍රැවල් බාලා පවතින සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට බැලුවෙන් පස්සේ එක පැත්තකින් සම්බාධක දුරු කරගන්න අනිත් පැත්තෙන් අපි අර මුලින් සඳහන් කළා වගේ ඒ තත්වයට ඒ භූමිකාවට ඒ ප්‍රතිරූපයට අදාළ බාහිර ස්වરૂපය මේකයි කියලා අර නිල ඇඳුමක් සකසන්න වගේ ඇඳුම මෙහෙම වෙන්න ඕන කෙස් ටික මෙහෙම වෙන්න ඕන කියලා ඒ මූලික ස්වરૂපය ආරක්ෂා කර ගැනීම මේ දෙපැත්තම මත තමයි ඒ බඳු තැනකට පැවිද්දේ යොමු ඊළඟට සනිල්ක මහත්මයා මේ මෙහිදී තවත් කාරණා ගණනාවක් දක්වනවා ඒවත් අපිට සිතා බලන්නට තරම් වටිනවා එහෙමයි ලස්සන වීමේ පලිබෝධය සැරසීමේ පලිබෝධය. එතකොට ලස්සන වීම ගිහියාට ආභරණයක් අලංකරණයක් වුණාට පැවිද්දාට ඒක මහානකමට බාධකයි. එතකොට ලස්සන වීමේ පලිබෝධය කියලා කියන්නේ ඒකයි මේකේ. එතකොට සැරසීමේ පලිබෝධය ඊළඟට තෙල් ගෑමේ පලිබෝධය කෙස් ටික දිගට වැවිලා තිනකොට ඉතින් තෙල් ගාලා ඒවා සකස් කරන්න වෙනවා. සේදීමේ පලිබෝධය මල් සැපීමේ පලිබෝධය සුවඳ සැපීමේ පලිබෝධය සුවඳ කැවීමේ පලිබෝධය අරලු සෙවීමේ පලිබෝධය නෙල්ලි සෙවීමේ පලිබෝධය දැන් මේ කාලේ සමහරට මේ අරලු නෙල්ලි පාවිච්චි කරලා කෙස් වලට ප්‍රතිකාර කරන ඒ වගේ ක්‍රම තියෙන්න ඒක තමයි මේ කියන්නේ නෙල්ලි සෙවීම පලිබෝධය පාට කිරීමේ පලිබෝධය ඒ කියන්නේ ඒ කාලෙත් තිබිලා තියෙනවා කෙස් රැවුල් ඩයි කරලා <laughs> තියාගන්න <laughs> පාට කිරීමේ පලිබෝධය බැඳීමේ පලිබෝධය පීරීමේ පලිබෝධය ඊළඟට සරසන්නවුන් සෙවීමේ පලිබෝධය දැන් බලන්න මේක දැන් තමන්ගේ කෙස් රැවුල් ටික තමන්ට තනියෙන් සමහර විට අවශ්‍ය විදිහට කපලා සකස් කරගන්න බෑනේ ඒ නිසා දැන් ඔය පහුගිය කොරෝනා වසංගත සමයේ හිම බොහෝ දෙනාට කෙස් රැවුල් ටික කපා ගන්න විදිහක් නැහැ ගිහි අයට මොකද ඒ ආයතන වහලා නිසා. ඒවෙන් ගොඩක් අර මේ වෛරස සංසරණය වෙන්න පුළුවන්. ඉතින් නමුත් පැවිද්දාට ඒ කාලේ කිසි ගැටලුවක් වුණේ නැහැ. Tamanට දැලි පිහි හරි සේසරේ හරි අරගෙන Tamanගේ කෙස් රවුල් ටික කපාගත්තා. ඉතින් ගිහි සමාජය ගත්තාම ඊටාම සුළු පිරිසක් තමයි Taman අතින්ම විශේෂයෙන් රැවුල කපා ගන්නවත් පුළුවන් මට්ටමක් තියෙනවා. කෙස් ටික නම් ඉතින් ගොඩක් වෙලාවට Taman කපා ගන්නෑ කොහොමත් ගිහි අය. ඒක සුදුසු කරන වෑමියෙක් ලවා ඉතින් අද කාලේ හැටියට නම් සැලුන් එකකට ගිහිල්ලා ඒක කරගන්නේ. හැබැයි දැන් අපි පුංචි කාලේ අපේ තාත්තලා හැම රැවුල කපන්න කවදාවත් සැලුන් එකකට ගියේ නැහැ. ඒගොල්ලෝ කෙස් ටික කපා ගන්න කෙස් ටික කපා ගන්න ඒ කාලෙත් ඉතින් සැලුන් එකකට යන්නේ නැහැ. අර බාබර් කෙනෙක් එනවා ගෙවල් වලට. ගෙවල් වලට ඇවිල්ලා තමයි කෙස් කපන්නේ. ඒත් රැවුල කැපීම හැමදාම Taman විසින් කරගන්නවා. ඒකට සේසරයකින් හරි දැලිපියකින් හරි. හැබැයි වර්තමානයේ අපිට පේනවා රැවුල කපා ගන්නත් බොහෝ දෙනා සැලුන් එකට තමයි යන්නේ. ඉතින් එතකොට ගිහියෙකුට තමන්ගේ තියෙන වැඩ කටයුතු රාජකාරි වලට අමතරව කෙස් ටික සහ රැවුල තමන්ට අවශ්‍ය මට්ටමින් තියාගන්න ඒක සරසන හැඩ කරන අය හොයන්න වෙනවා ඒගොල්ලෝ හොයාගෙන යන්න වෙනවා ඒකට ලොකු මුදලක් වියදම් කරන්න. ඉතින් පැවිද්දෙකුට කෙස්ටවල් දෙකම කපලා දැම්මන් පස්සේ අර සරසන අය හොය හොයා ඉන්න හෝ ඒකට අමතර මුදලක් වියදම් කිරීමේ සම්බාධකය පැවිද්දාට නැති වෙනවා. ඒ වගේම වෙන වැඩක් කරන්න තියෙන කියන්නේ ආගමික දහමට නැඹුරු වෙලා කරන්න තියෙන දෙයක් කරන්න පුළුවන් කාලය ඉතිරි වෙනවා. කාලය ඉතිරි වෙනවා. ඔව්. එතකොට ඊළඟට කියනවා සරසන්න වංශයේ පලිබෝධය අවුල් හැරීමේ පලිබෝධය ඊළඟට උකුණන්ගේ පලිබෝධය <laughs> දැන් කෙස් ටික තියෙනකොට උකුණු හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් එතකොට පැවිද්දා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නට දිවිහිමියෙන් උත්සාහ කරනවා. ඉතින් Tamange හිසේම උකුණු හැදුනෙන් පස්සේ එහෙම වුණොත් ඉතින් කොහොම හරි උපක්‍රම කරලා ඒ උකුණු ටික බැහැර කරන්න සිද්ධ වෙනවා. බැහැර කරනකොට බොහෝ විට මරණයටපත් වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් උකුණන් මරන්න සිද්ධ වෙන්නේ උකුණන් හැදුනොත් නේ ඉතින් හැදෙන්න තියෙන පසුබිම අයින් කළාන් පස්සේ ඒ ඒ පරිබෝධය සම්පූර්ණයෙන් එතනින් ඉවරයි. දැන් අපි ඩෙන්ගු ගැන කතා කරනකොටම කියන්නේ ඩෙන්ගු මාරාන්තිකයි නමුත් වළක්වා ගත හැකි. එතකොට මදුරු කීටය හැදුනට පස්සේ උන් ටික ඝාතනය කරනවා කියන එක බුදුදහමට අනුව එකඟ නැහැ. නමුත් මදුරු කීටය හැදෙන්නට තියෙන පසුබිම අපට වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරගත්තන් පස්සේ අපට අමුතුවෙන් ප්‍රාණඝාතයක් කරන්න ඕනෙත් නැහැ. අපේ ජීවිතවලට තර්ජනයකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ අර පූර්ව උපාය මාර්ගයක් මෙතනින් සිද්ධ වෙනවා කෙස් රැවුල් ඉවත් කිරීම. ඊට පස්සේ කෙස් ගැලවුණු කලෙහි ශෝක කෙරෙත්, වෙහෙසෙත්, හඬත්, පපුවට ගසමින් හඬත් මුලාවට පැමිණේ. දැන් මේ කෙස් රැවුල් ටික හොඳට තිබිලා ඒකට හදිසියේ යම්කිසි ගැටලුවක් මතු වුණොත් ඒකෙන් ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සනිල්ක මහත්මයා මේ මෑතකදී එක මැදිවියේ කාන්තාවක් අපිට මුණ ගැහුණා. එතුමියට පිළිකා රෝගී තත්වයක් මතුවීගෙන එනවා කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. ඒ කියන්නේ යම් පරීක්ෂණයක් කළාට පස්සේ පිළිකා ශෛල තියෙනවා කියලා තහවුරු කරගෙන තියෙනවා. දැන් වෛද්‍යවරු යෝජනා කරලා තියෙනවා මේකට අර ප්‍රතිකාර පන්ති ආරම්භ කරන්න ඕන. දැන් නිවසේ අනිත් අයත් කියනවා මේක වැඩි දුර යන්න තියාගන්න එපා ඉක්මනට මේකට ප්‍රතිකාර කරන්න. දැන් Tamanටත් මේකට ප්‍රතිකාර කරගන්නත් ඕන. හැබැයි එතුමිය අපි මොන ගෙහිච්ච වෙලාවක හඬමින් කිව්ව කතාව තමයි හාමුදුරනේ මේකට දැන් ප්‍රතිකාර කරන්න කියලා කියනවා මටත් ප්‍රතිකාර කරගන්න ඕන. හැබැයි ඒ අර කරන්ට් එක ඇල්ලුවාම එහෙම නැත්නම් අර කීමෝതെරපි ඒ ප්‍රතිකාර පන්ති ආරම්භ කළාම සම්පූර්ණ කෙස් හැලෙනවා. එතකොට දැන් එතුමියට තියෙන බරපතලම ගැටලුව තමයි මේ කෙස් ටික හැලුනහම මාව විරූපී වෙනවා. දැන් පිළිකා ශෛල වර්ධනය වුණොත් තමන්ගේ ජීවිතය විනාශ වෙනවා. දැන් ඒකටත් වඩා එතුමියට චිත්ත පීඩාව තියෙන්නේ කෙස් ටික හැලුනොත් මම සම්පූර්ණයෙන් විපරීත වෙනවා විරූපී වෙනවා නේද දැන් ඒ ඒ චිත්ත පීඩාව නිසා ඇයට ප්‍රතිකාරයට යොමු වෙන්නත් බයයි ප්‍රතිකාරයට යොමු වුණේ නැත්නම් ජීවිතේ හානි වෙයි කියලාත් බයයි දැන් දෙකෙන්ම පීඩාව විඳිනවා ඊට පස්සේ අපි නොඑක් විදිහට කරුණු කියලා ටික ටික හිත හදලා පස්සේ කාලෙකේ ප්‍රතිකාර වලට යොමු වුණා යොමු වුණා ඊට පස්සේ ඉතින් කෙස් ගැලවුණා පස්සේ ඉතින් දැන් ආපහු යථා තත්ත්වයටපත් වෙලා ඉන්නවා ඉතින් අන්න ඒ වගේ ගිහි ජනතාවට මේ කෙස් රැවුල් සාමාන්‍ය දේවල් නෙවෙයි ඒවා දැඩිව උපාදාන කරගත්තු තමන්ගේ බාහිර රූපය අලංකාර කරගන්නට යොදා ගන්නා දේවල් නිසා ඒවා පිළිබඳව ලොකු බන්ධනයක් තියෙනවා. ඉතින් පැවිද්දෙක් හැටියට බොහෝ දේ අත්හරින්මින් නෛෂ්ක්‍රම්‍ය සඳහා යන ගමනේදී Taman කැමැතිම දේවල් අත්හරින්නට පැවිද්දා එක පැත්තකින් පුරුදු වෙනවා. කෙස් රැවුල් අත්හැරීම තුලින් මේ කියන ලද 16 ආකාරයක පලිබෝධයන් දුරු කරනෝ ඊළඟට නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස කටයුතු කරන්නට යොමු වෙනෝ ඊළඟට Tamanට කාල වේලාව ඉතිරි කරගන්නවා ඊළඟට මහානකමට යෝග්‍ය වූ බාහිර ස්වરૂපයක් නිර්මාණය කරගන්නවා ගිහියන්ට වඩා වෙනස් ආකල්පයක් Taman තුල ඇති කරගන්නවා Taman ගිහියන්ට වඩා වෙනස් කෙනෙක් කියන එක සමාජයට දැනෙන්න ඉඩ හරිනවා මේ විදිහේ නොයෙක් පැතිවලින් බැලුවෙන් පස්සේ පැවිද්දට කෙස් රැවුල් කැපීමේ විශේෂ වැදගත්කමක් තියෙනවා. නමුත් සම්මා සම්බුදු කෙනෙකුට දැන් මේකේ ප්‍රශ්නේ මතුනේ බුදු වෙන්න කෙස් කපන්නම ඕනද? බුදු වෙන්න කෙස් කැපීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේටත් මේ කියන පලිබෝධ වලින් දුරු වෙන්නට මේ කියන අර සමාජයට සම්මා සම්බුදු කෙනෙක් පිළිබඳව බාහිර රූපය චිත්තාකර්ෂණීය විදිහට ගිහියාට වඩා වෙනස් විදිහට සමාජගත වීම කියන මේ දෙපසින්ම බලනකොට ඒක බෝසත්වරයෙකුගේ ධර්මතාවයක් හැටියටම සියලු බෝසත්වරු පිළිබඳව අවසාන භවයේ කෙස් කපලම ප්‍රවෘජාවට යොමු වීම කියන කාරණේ දක්වලා. එහෙමයි. අද දවසේදී අපි මහාචාර්ය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරන් වහන්සේගේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පාදක කොටගෙන සවිස්තරාත්මකව විස්තරයක් සිදු කරන්නට විග්‍රහයක් සිදු කරන්නට යෙදුනේ. ඉතින් අද කතා කරපු දේවල් අද විග්‍රහයට ලක් කරපු දේවල් ඔබ තුලටත් ඔබේ ජීවිතයටත් ලබා ගත්තොත් මං හිතනවා අපි හිතනවා ඔබේ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට සහ ඔබට නැගෙන ප්‍රශ්න සහ සමාජයට නැගෙන ප්‍රශ්න සමාජයෙන් නැගෙන ප්‍රශ්නවලට ඔබට නිවැරදි උත්තර ලබා දීමේ හොඳ හැකියාවක් සහ ඔබට එය වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැකියාවක් පවතිවි කියලා. ඒ වගේම ගුරුවදන් සිසුමවින් සුසර කෙරෙන සුගත පද විවරණ අද වැඩසටහනට සම්පත්දායකත්වයේ සපයමින් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒත් සමගින් අද වැඩසටහන මෙලෙසින් නිමා කරන්නටයි සූදානම. නැවත ලබන සතියේ සුපුරුදු වේලාවට අපේ නෝබේ නිවහනට මෙවැනිම උතුම් වූ ධර්ම සාකච්ඡා මේ වැඩසටහනක් අරගෙන එතෙක් ඔබට සෝදායි සතියක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්.